ගී ජනරන්ජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ සිංහල ගීත රචනා කලාවේ සංදිස්ථාන සනිටුහන් කළ ප්‍රකට මහා දැවැන්ත ගීත නිබන්ධකයින් තුන් දෙනෙක් අපිට මතක් වෙනවා. ඒ තුන් දෙනා තමයි ආනන්ද සමරකෝන්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සහ මහගම සේකර. මේ තුන් දෙනාම සිංහල ගීත වංශයේ යම් යම් අලුත් මඟසලකුණු සටහන් කරපු තිදෙනෙක්. ග්‍රැමෆෝන් ගීත ඇතිවලට අනුකරණ තනුවලට පද එකතු කරමින් සිටි ගීත රචකයින් පෙලක් විහිවේදී චවදියක ආනන්ද සමරකෝන් ඒ හිරගෙයින් ඒ ග්‍රැමෆෝන් තැටි හිරගෙයින් ගීත රචනා කලාව මුදාගත්තා. ඔහු ස්වතන්ත්‍ර ගීත රචනා කරලා ඔහුම තනු නිර්මාණය කළා. ඔහුම ඔහුගේම ශෛලියකින් ගායනා කළා. ඊළඟට අපට හමු වෙන දැවැන්තයා තමයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. ආනන්ද සමරකෝන් නිදහස් කරපු ඒ භූමියේ Tamanගේ භාෂා ඥාණයෙන් විවිධ හරව කරමින් ගීත කලාවේ ලොකු වෙනසක් කරා. ඔහුට උදව්වට ස්වතන්ත්‍ර ගීතණු නිර්මාණය කිරීමටත් පී දන්ස්චන්ද්‍ර සිල්වා, එඩ්වින් සමරදිවාකර, කුලරත්න තෙන්නකෝන්, WF විමලසිරි ඇතුළු සංගීතඥයින් රාශියක් හිටියා. මේ නිසා ඔහුගේ ගීත කලාව වඩ වඩාත් ඔපවත් වුණා. ඊළඟට අපට හමුවන දැවැන්ත ගීත නිබන්ධකයා තමයි මහගම සේකර. මහගම සේකර මේ දෙදෙනා විසින්ම පුළුල් කරන ලද හෙලිපෙහෙලි කරන ලද ගීත ක්ෂේත්‍රයේ ගීත රචනා කලාව අමුතුම තැනකට ගෙනියනවා. ඒකට උදව් වුණේ ඒක වඩාත් පෘතුල විස්තීර්ණ පරිවේශනාවලියක් බවට පත් කළේ පඬිත් අමරදේව මුණගැහිමින්. අමරදේවයන් සහ මහගමසේකර අපේ සිංහල ගීත කලාවේ මහත් පෙරලියකට තුඩු දෙන අලුත් ගීත විවිධ ගීත ආකෘති අලුත් විෂය තේමාවන් වගේම අලුත්ම සංගීත රචනාත් ඉදිරිපත් කරලා ගීත කලාව පෝෂණය කළා. අද අපි සේකර ගැන කතා කරන්නේ ඔහු අපෙන් සමුගත්තේ 1976 ජනවාරි මාසේ 14 වෙනිදා. මේ ජනවාරි මාසෙදී අපි හිතුවා දින කිහිපයක් ගත වුණත් එතුමා අනුස්මරණය කිරීම අපේ යුතුයකමක් කියලා. අද අපි වෙනත් මානයකින් සේකරගේ ගීත රචනා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම මේ ගීතය අහලා අපි කතා කරන්නේ මොන කෝණයෙන්ද කියන එක ඔබ හමුවේ තබන්නම්. බලාගෙන සිටිනට හැකි කොහෙද ඒ උනි දහතේ තුලින් ගලනා පිරිසිදු වචන කොහෙද ඇත්තේ ගතානුගතිකව පැවතෙන පිරිතේ මල් කතරට වැදිලා නිර්මල ජල ධාරාව තල්කයේ තිඳි ගිලි නොබියේ grande. සවාගෙන සිටිනට හැකි කොහෙදෝ දෑත විදහා සදාදියුණු වන සිතුවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ ඒ උනි දාදේ කල්ලා ජයතමා සවාගෙන සිටිනට හැකි කොයිදෝ ඒ උනිදාසේ කර්ණරාජලක අපේ සාහිත්‍යයේ විවිධ තැන් ගීතවලට වස්තු කරගත් බොහෝ ගීත රචකයන් හිටියා. ඒත් මහගම සේකර මේ ගීතයේ අදහස ගන්නේ මහකවි රවින්ද්‍රනාත් tagore තුමාගේ ගීතාංජලිය. දැන් අපි එක්සත් වීම ගැන, එකමුතුකම ගැන, එකමවකගේ දරු කැලමෙන් සිටිය යුතු බව විවිධ ආකාරයෙන් ගීත වලින්, කවි වලින් කියලා තියෙනවා. නමුත් රවින්ද්‍රනාත් tagore තුමා ඊට වඩා පුළුල් දැක්මක ඉඳලා තමයි මේ මේ පදවැල ගීතාංජලියට ඇතුළත් කරන්නේ. දැන් එහි ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරින් තමයි මාගම සේකරයන් මේ පදමාලාව ලියන්නේ. දැන් මේ ඉංග්‍රීසි පරිවර්තනයෙන් මේ අර්ථය උකහාගත්ත හැටි මට හිතෙනවා ඊටාම අපූර්ව කවිත්වයකුත් සමග තමයි ඔහු මේක උකහාගන්නේ මේ අර්ථය කියලා. දැන් where the mind is without fear and the head is held high where knowledge is free where the world has not been broken into fragments by narrow domestic walls, where words come out from the depth of truth, where tireless striving stretches its arms towards per perfection. මේ ආදි වශයෙන් එන මේ ඉංග්‍රීසි පරිවර්තනය ඕ අපූර්ව කවිත්වයකින් සිංහලට නගනවා. where the world has not been broken up into fragments by narrow domestic walls. එතකොට පටුවදහස් නම් පෞරින් ලෝකය කැබලි වලට නොබෙදී ඥානය නිවහල් වී බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ ඒ වුනි දහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි. ඊටාම විශිෂ්ට ප්‍රාර්ථනාවක් ආයාචනයක් ඉල්ලීමක් ගීතාංජලි කවිපෙළ උස්සේ මහගමසේකර සිංහල ගීතයට ගෙනෙනවා. මේක ලොකු කවි බසකට යන්නෙම නැහැ. නමුත් අපේ බැවහර බසනුත් පෝෂණය ලැබලා ඔහු කියනවා ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි කියලා. මේ පදමාලාව හමු වෙන්නේ පඬිත් අමරදේවයන්ට. මේ තනුව කොහොමද නිර්මාණය වෙලා තින්නේ? මේ උත්තරීතර ප්‍රාර්ථනාව ආයාචනයත් එක්ක මේ පදවලට යොදලා තියෙන තනුව සහ ගායනය විශාරද අරවින්ද කොහොමද ඔබේ විමර්ශනය? ඒ පදවල ගැන නම් මට හිතෙන්නේ මේ අද හැමදාම උදේට අපිට ඇහෙන්න ඕන කර්මේ තාම උතුම් ගීතයක් කියලා. ඒකේ අදහස් බලපුවාම. ඒකේ මේ තනුව බලපුවාම දැන් පඬිත් අමරදේවයන්ටත් තිබුණා හරි පුදුම ගමනක් එතුමා ගියේ. අර අපේ අර රාගධාරී සංගීතය හොඳ පසුබිමක් අපිට තිබුණානේ. ඔව්. දැන් මෙතුමා කරන්නේ මොකද? ඒකේ තියෙන අර හින්දි තනු හින්දි වචන අපි අහක් කරනවා. අපිට හින්දි වචන අපිට තේරෙන්නේ නැහැ. ඔව් <laughs> තේරෙනවා නම් ටිකයි තේරෙන්නේ. සිංහල වචන යොදලා හැබැයි රාගධාරී පදනම. ඒක සරල කරලා අපේ මහ ජනතාවට විඳින්න පුළුවන් විදිය <laughs> අර මහගමසේකරන්ගේ පද ජීපද අපේ විවෘත සමාජයක් කරා පැතිරෙන්න ඒ විදිහට මේ තනුව යොදලා ගායනා කරනවා ඔය මම හිතන්නේ අපේ රටේ අර අපි මේ අද කතා කරන එක්සත් භාවය එකමුතු භාවය නොබෙදී සිටීමේ වැදගත්කම ගැන ඉතාම ප්‍රචාරාත්මකව නැතුව ඉතාම කලාත්මක ප්‍රකාශනයක් හැටියට මහගම් සේකරන් මේ ගීතය රචනා කරනවා මේ දෙන්නගේ මේ එකතුව විශාල භාගයක් ලංකාවට මහගම සේකරක පැත්තකින් පණ්ඩිත අමරදේව අනිත් පැත්තට ඊළඟට අපි තෝරගත්ත ගීතය ඊළඟට අපි තෝරගත්තේ කලිල් ගිබ්‍රාන් කවියාගේ දාර්ශනිකයාගේ අදහසක් ගැබ් කරලා මහගම සේකරන් ලියපු ගීතයකට. Thank you. පායන ජල ධාරාවක් මතු වීමේනවා කාන්තාරයෙන් පවනක් තේ පිට වීමෙන් යනවා ගලා වහින ජල ධාරාවක් තේ මතු වීමේනවා කාන්තාරයෙල් පවනක් තේ පිට වෙමින් යනවා කොයි සිතද ආයේ කුමකටද ආයේ කොතැනටද යන්නේ කිසිවකු නැදල්ලේ කුයි සිට දෝආයේ කුමකට දෝආයේ කොතැනට දෝයන්නේ කිසිවකු නැදල්ලේ ගලා වහින ජල ධාරාවක් මෙහෙනවා කාන්තාරයෙන් පවනත් පිට වෙමින් යනවා ගලා බහින ජල ධාරාවක් මතුවේ මෙහෙනවා කාන්තාරයෙන් පවනත් පිට වෙමින් යනවා විසුරන් හා එක් වේ නුවනේ බිජවත වපුරා අතපය වේතා පැලතරු කරවා අතපය වේතා පැලතරු කරවා ලද අත්වල දමේ ලද අත්වැල් නදමේ ලද අත්වැල් නදමේ ගලා බහින ජල ධාරාවක් මේ නවා කාදාරයෙල් පවනතිත පිටවේ මෙන් යනවා ගලා බහින ජල ධාරාවක් සුයිනෙනවා කාන්තාරයෙන් පවනක්ත පිටවීමෙන් යනවා විතුරන් හායෙක් වේ නුවනේ බිජුවට වපුරා අතපය වේතා පැලතරු කරවා අතපය වේතා පැලතරු කරවා ලද අත්වැල් නදමේ ලද අත්වැල් නදමේ ලද අත්වැල් නදමේ පුරසියානු කවීන්ගෙන් දාර්ශනිකයින්ගෙන් මහගමසේකර මූලික අරුත අරගෙන එය කවි බසට නගා ඊටාම සාර්ථක පදවලක් නිර්මාණය කරනවා. ඇතැම් අය කියනවා මේ ගීතයේත් කලිල් ගිබ්‍රාන්ගේ වගේම ඔමාර් ඛය්යාම්ගේ දර්ශනයේත් ආభాසය තියෙනවායි කියලා. දැන් මේ ගීතය පණ්ඩිත අමරදේවයන් තමාම ගායනා කරන්නේ නැහැ. මේ ගායනා කරන්නේ ආචාර්ය දයාරත්න රණතුංග. දැන් ඔහු මදුවන්ති වැඩසටහනට නොඑක් ගායක ගායිකාවන් සම්බන්ධ කරගත් ඔහුගේ මේ පරිශ්‍රණ ක්‍රියාවලියට දැන් දායරත්න නන්දුංග ගායන මේ ගීතය මේක අර මුල් ගීතයට වඩා ටිකක් ශාස්ත්‍රීය නැඹුරුව වැඩි කියලායි මට හිතෙන්නේ. විශාරද අරවින්ද මේ මේ ගීතේ පරිශ්‍රණාත්මක වටිනාකම් මොකද්ද ඔබ දකින විදියට? මම ගීත දෙකේම මම කියපු කාරණේ පැහැදිලි වෙනවා. කලින් ගීතේ කේදාර් රාගේ ඡායාව තිබුණා. එතුමා ගත්තේ ඡායාව විතරයි. කෙලින්ම රාගධාරී සංගීතයට ගැති වුණේ නැහැ. පඬිත් අමරද. මේකෙත් වේම්පලාශී රාගයේ ඡායාව ඡායවටත් වැඩිය පොඩ්ඩක් තියෙනවා අර එතුමා කිව්වාගේ රාගය හොඳට පේනවා. ඔව්. මම හිතන්නේ පණ්ඩිත අමරදේවයන්ගේ සංගීත නිර්මාණවල ගීතයෙන් ගීතයට එතුමා කරු පරිවේශනවල විවිධත්වය තේරුම් ගන්න පුළුවන් බොහොම විමර්ශනාත්මකව අහනකොට. ඉතින් ඔය අතර ඩයරත්න වගේ හොඳ ගායකයොත් හම්බුණානේ. නැත්තම් මේ <laughs> මේ තරම් රාශියක් ගීත ගායන්න බෑ. ඔව් මෙතන රමණීය විදිහට ගායනා කළොත් තමයි ඒ තනු කොච්චර අපූර්වට නිර්මාණය කළත් ගායනයේදී ඒ කුසලතාව නොදක්වුවොත් ඒ ගීතය මේ මට්ටමට සාර්ථක වෙන්නේ නැහැ. අපි මීළඟට තෝරගන්නේ සරෝජිනී නායිදු කිවිදියගේ පදවලක්කෝ කවියක් ඇසුරු කරගෙන ලියපු පදමාලාවක්. Thank you. ඇඳුම යන්නේ මාළගියා නතු තේ නිවන් ඇඳුම කියන්නේ යාමේ හැඩ වැඩ දමලා ලක්ෂණ කරලා කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ හැන්නේ අහසේ යන්වන් පාතුම් දිලිහෙන ඇඳුම වියන්නේ කාටද ඇඳුම ලියන්නේ හැන්දලාගේ සංගම් පාටින් දිවිවෙන ඇඳුම ලියන්නේ ඒ කුළුඳුල් දුව දිවිගෙන දෙන්නේ කොක්කටුවේ සුදු මලි පාතු හේතල සලුවය යන්නේ කාටද සලුවය යන්නේ කලකුම් සලුවේ සුදු මලි පාතු හේතල සලුවය යන්නේ ගිය ගිය යගේ දැරියකගේ ජීවිතයේ අවස්ථා තුන බවට මේ ගීතයේදී පත් කරනවා. මේ නිසා අර චරිත තුනකට බෙදෙන ඒ ධාරණාව එහෙම නැත්නම් තේමාව එකම චරිතයක අවස්ථා තුනක් හැටියට ගත්තාම කිසියම් ඒකමිතියකට එනවයි කියලා මට හිතෙනවා. දැන් මේ ගීතයේ ප්‍රශ්න ਵਿਚාරකෙක් ඉන්නවා. අමරදේවයන්ගේ හනින් කිසියම් ප්‍රශ්නයක් නගනවා. ඊට අදෘශ්‍යමාන පිළිතුරු සපයන්නෙකුත් ඉන්නවා මේ මේ සමූහ ගායන වෘන්දය මේ ප්‍රශ්න විචාරකයාට පිළිතුරු දෙනවා. කවුද කිව්වා මේ අන්තිම <laughs> වියන්නේ නැහැ මහනවා කියලා. එවැනි වචනයක් අපිට <laughs> ඕන තරම් මේ මහන්නේ කියනකට වඩා ඊටාම ලාලිත්වවත් ගීතවත් බවක් තියෙනවා වියන්නේ කියලා කිව්වහම. ඔබ හරි. ඔව් ඇත්තටම දැන් එහෙමනම් අර සරාගී නිල් නුවන් බඳුනින් කියලා ගීතය ගායනා කරනවා. නමුත් මුද්‍රිත පොතේදී ඔහු ඒක රත්නුවන් බඳුරින් මොකද සරාගී රත්නුවන් මිසක් නිල්නුවන් නැහැ. ඒ නිසා මුද්‍රිත මාධ්‍ය රූපය පාවිච්චි කරාට ගායන සුඛ වඩාත් ගැළපෙන වචනේ හැටියට ඔහු නිල්නුවන් බඳුරින් කියලා කියනවා. එවැනි අය ගීත රසිකයාට අවසරය තියෙනවා. නමුත් දැන් මේ ප්‍රශ්න ਵਿਚාරකයාට පිළිතුරු දෙනවා අදිසි කටහඬකින්. මේක ජීවිතයේ සැබෑ යථාර්ථය නිරූපණය කරන ඉතාම රමණීය ගීතයක්. ඔබ යමක් කියන්නේ මේ ගීතයේ මට නම් මේ සරෝජිනීගේ මේ පරිවර්තනයක් විදිහට නෙමෙයි ස්වතන්ත්‍ර කාව්‍ය රචනාවක් විදිහට මම මට මේ ඕන කෙනෙකුට මම හිතුණා මේක රසින් දෙන්න පුළුවන් කියලා. ඔව්. මහගම් සේකරන්ගේ පදමාලාවල තියෙන විශේෂත්වය විශේෂතා අපිට නොඑක් ආකාරයෙන් කතා කරන්න පුළුවන්. අද අපි උත්සාහ කරේ වෙනත් සාහිත්‍ය ධරයන්ගේ නිර්මාණ ඇසුරින් මහගම් සේකර නිර්මාණය කරපු ගී කීපයක් රස විඳින්න. අපි අද තව එක ගීතයක් අහන්න අපිට මං හිතන්නේ වෙලාව තියෙනවා. අද අපේ වැඩසටහනේ තාක්ෂණික දායකත්වය ටියුරින් ජයනාත, නිෂ්පාදනය කළේ සුරිකා පෙරේරා. අපි අවසාන වශයෙන් ගීතයකට සවන් දෙමු. ඔමාර් ඛයියාම්ගේ දර්ශනය රැගත් මාගමසේකර පදමාලාවලිය ගීතයකට සවන් දෙමින් අද අපි අපේ වැඩසටහනින් සමුගන්නවා. ವೇಳೆ ಗೀತಯನ ವೇಳೆ ಮೇವನ ರೊದ ಮತ ಸ್ವರ್ಗ ರಾಜ್ಯಯೈ ಮೇವನ ರೊದ ಮತ ಸ್ವರ್ಗ ರಾಜ್ಯಯೈ ಸುರಂಗನಾ ಕಿರನೇ ಸುರಂಗನಾ ಮಿರನೇ ಸುರಾವಿತೈ අතින්ගෙන දුරවදුලේ ඇයිලත් ගයනා වේලේ මේ වන රොද මඟ ස්වර්ග රාජ්‍යයයි මේ වන රොද මඟ ස්වර්ග රාජ්‍යයයි රංගනා මෙරලේ රංගනා කවිතයිගේ පොතයි අතගෙන සුරවතුලේ නිවනැල්ලේ ඔබ මා දුරුලේ ගායනා වේලේ